නවේ කදරියා දේව ලෝකං වජන්ති බාලාහවේ නප්පසංසම්ති දානං දීරෝච දානං අනුමෝදමානෝ තේනේව සෝහෝති සුඛී පරත්තාති සාදි ශ්‍රද්ධාවන්ත පින්වත්නි මා මේ අවස්ථාවේදී මාතෘකා කළේ අසදිස මහා දානීය පිළිබඳව දේශනා කළ ගාථාවක් බුදුරජාන් වහන්සේ සරත් නුවර ජේතවනාරා වැඩ ඉන්න අවස්ථාවේදී කොසල් රජතුමා මුල් කරගෙන දේශනා කළ ගාථාවකුයි මාතෘකා වශයෙන් තිබ්බේ. මේ ගාථාව සඳහන් වෙන්නේ ඔබ කවුරුත් දන්න අපේ දහම් අත්පොත වශයෙන් සලකන ධම්මපදයේ ලෝක වර්ගයේ ධම්මපදයේ ලෝක වර්ගයේ 11 වෙනි ගාථාවයි අද මේ අවස්ථාවේ මා මාතෘකා කළේ. මේ ගාථාවේ තේරුම පළමුව කෙටියෙන් සිහිපත් කරලා දෙනවා නම් න වේ කදරියා දේවලෝකං වජාන්ති. කදරියා කියන්නේ මෙතන තද මසුරු තැනැත්තා. දේවලෝකං වජාන්ති දෙව්ලොවට යන්නේ නැහැ. යම් කෙනෙක් තද බල මසුරු කෙනෙක් නම් ඔහුට දිව්‍ය ලෝකයේ උපත ලබන්න පුළුවන් කමක් නැහැ. බාලා හවේ දානං නප්පසංස නප්පසංසanti. එවාගෙම බාල පුද්ගලයා නුවණ නැති තැත්තා දන් දීම පිළිබඳව සතුටු වෙන්නේ දන් දීම ගැන ප්‍රශංසා කරන්නේ දීරෝච දානං අනුමෝදමාන යම් කිසි ඥානවන්ත කෙනෙක් වෙයි නම් ඒ නුවන් තියෙන පුද්ගලයා දම් පින්කම් කරලා අනුමෝදන් වෙලා සතුටු වෙනවා තේනේව සෝ හෝති සුඛී පරත්ථ තේනේව ඒ නිසාම පරත්ථ සුඛී හෝති අනුන් දෙන පිනත් අනුමෝදන් වෙලා අන් අය කරන පින්කම් දැකීමෙන් පවා සතුටටපත් වෙලා ඒ පින් අනුමෝදන් වන පුද්ගලයා සතුටටපත් වෙනවා කියන දහසයි මේ ගාථාවේ කෙටි තේරුම. මේ ගාථාව පිළිබඳ අපි තවදුරටත් පසුව කරුණු කියා දෙන්න අදහස් කරනවා. ඊටකයි මේ ගාථාව දේශනා කීමට මූලික වෙච්ච සිද්ධිය පිළිබඳව මේ අවස්ථාවේ පළමුවෙන් පැහැදිලි කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි බුදුරජාන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්න අවස්ථාවේ උන්වහන්සේ සමග නිතරම බුදුරජාන් වහන්සේ පසුපස ගමන් කරන 500ක් පමණ තවත් රාතුන් වහන්සේලා වැඩ හිටියා. සරියුත් මුගලන් දෙනම ඇතුළු රහතුන් වහන්සේලා 500ක් පමණ දෙනා වහන්සේ බුදුරජාන් වහන්සේ සමග උන්වහන්සේ වැඩම කරන ස්ථානවලට වැඩම කරනවා. බුදුරජාන් වහන්සේ ධර්මචාරිකාවේ මාස කිහිපයක් යෙදিলা මාස කිහිපයකට පස්සේ ජේතවනාරාමයට වැඩම කළා. බුදුරජාන් වහන්සේ ජේතවනාරාමයට වැඩම කළ ඉන්න බව කොසල් රජුරවන්ට දැනගන්න ලැබුණා. කොසල් රජතුමා ඊටාම ශ්‍රද්ධාවන්ත කෙනෙක්. එතුමා ගිහිල්ලා බුදුරජාන් වහන්සේට දානෙට ආරාධනා කළා. ස්වාමීනි මම දානයක් සූදානම් කළා. කරුණා කළා හිට දවල්ට මගේ ගෙදර රජගෙදරට දාණයට වඩින්න කියලා ආරාධනා කළා. රහතුන් වහන්සේලා සමගම දාණයට වැඩමවන්නේ කියලා ආරාධනා කළා. රජතුමා මාලිගයට ගිහිල්ලා පුළුවන් තරම් හොඳට දානේ සූදානම් කළා. මේ අවස්ථාවේ රජතුමාට හිතුණා මම මේ දාණය නගරවැසියන්ටත් බලන්න සලසන්න ඕන. එහෙම කල්පනා කළා නගරවාසීන්ට දැනුම් දුන්නා හිත රජගෙදර බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට මහා දානයක් දෙනවා ඔබලත් ඇවිල්ලා සහභාගී වෙන්න සතුරු වෙන්න කියලා. පහුවෙන්දා ඊටාම හොඳට දානේ සූදානම් කළා බුදුරජාන් වහන්සේටත් සාතුන් වහන්සේලාට දානි පූජා කළා. ඒ අවස්ථාවේ මේ දාන පින්කමට සහභාගී වෙච්ච නගරවාසී ජනතාව කල්පනා කළා අපිත් මේ වගේ දානයක් දෙන්න ඕන. අපිත් බුදුරජාන් වහන්සේට රහතුන් වහන්සේ දානය දෙන්න ඕන කියලා කල්පනා කළා. ඒ පිරිස එකතු වෙලා සාකච්ඡා කළා. ඊට පහුවෙන්දා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා තමන් දානයක් සූයාම කළා පූජා කරනවා ධාතුන් වහන්සේ සමගම මේ දාන පින්කමට වඩින්න කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ ආරාධනා පිළිගත්තා. නගරවාසී ජනතාව ඊළඟ රජුරවන්ටත් කිව්වා රජතුමනි අපිත් හෙට දානයක් දෙනවා. ඒ නිසා ඒ දාණය බලන්න ඔබතුමාත් ඒ ස්ථානට පැමිණෙන්න කියලා ආරාධනා කළා. පහුවෙනිදා නගරවාසී ජනතාව ලස්සනට දානශාලාවක් හදලා රජතුමා දුන්න දාණයට වඩා ටිකක් ඉහළින් රජතුමා දුන්න දාණයට වඩා ප්‍රණීත විදියට ඊට වඩා හොඳට සැරසිලි කරලා දාන දුන්නා. රජතුමා දාන පින්කම ඇවිල්ලා බැලුවා තමන් දුන්නු දාණයට වඩා විශේෂ ආකාරයක මේ දාණය දීමට රටවැල් ජනතාව සූදානම් වෙලා තිබෙනවා. ශාලාව ඊටාම දර්ශනීය විදිහට සකස් කරලා තියෙනවා. දාන වස්තුත් රජකෙදේ දුන්නට වඩා වැඩි ප්‍රමාණයක් මෙහි තිබෙනවා. සාජ්‍යව කල්පනා කළා. නගරවාසීන් ගම්වාසීන් මාව පරද්දලා මේ දාන දීලා තියෙන්නේ. ඒ නිසා මම මේ දාණය පරදවා හෙට දානයක් දෙන්නට ඕන කියලා ඊළඟ දවසේ බුදුරජාන් වහන්සේට ආරාධනා කළා ස්වාමීනි මවත් හෙටත් දාණය දෙනවා අප කෙරෙහි අනුකම්පාවෙන් හෙට දිනක් රජමාලිගයට දාණයට වඩින්න කියලා. එහෙම ආරාධනා කළා ඊට පස්සේ නගරවාසීන්ට කිව්වා රජමාලිගයේ මමත් නැවත හෙට දානයක් දෙනවා නිසා ඔබලත් ඇවිල්ලා සහභාගී වෙන්න කියලා. ඒ අවස්ථාවේ රජතුමා තමන් කලින් දවසේ දුන්නේ දාහයට වඩා හොඳට ඒවා නගරවාසීන් දෙවැනි දවසේ දාන දුන්න ආකාර වඩා හොඳට දාන ශාලාව සකස් කරලා සැරසිලි කරලා දාන උපකරණත් වැඩි කරලා වඩා ගෞරවාන්විත දානයක් දුන්නා දැන් මේ තුන්වෙනි දවසේ කියන්නේ ගම්වැසියන් පරදවන්න ගම්වැසියන් කලාරඩා හොඳට තමන්ගේ தත්ත්වය රැකගන්න රාජත්වය ආරක්ෂා වෙන විදිහ රජකමේ ගෞරවය ආරක්ෂා වෙන විදිහ වඩාත් හොඳට මේ දාන දුන්නා. මේ දාන පින්කමට සහභාගී වූ ගම්වැසියෝ යන කල්පනා කළා රජතුමා දාන දුන්නේ අපිව පරදවන්න. නිසා අපිත් හෙට නැවත දාන දෙමු කියලා ගමේ ඉන්න සිටුවරු වෙළෙන්දෝ ආදී පිරිස කතා කළා. පහුවෙනිදාත් දානේ සූදානම් කළා. දැන් හතරවෙනි දවසට නගරවාසී ජනතාව බුදුරජාන් වහන්සේට දානි සූදානම් කර පිළිගන්නවා. එතකොට දානි සූදානම් වෙන්නේ ඊට කලින් දවසේ තිබිච්ච දානශාලාව ඊටත් වඩා අලංකාර විදිහට සරකසලා වියම් වැදලා පාවඩ දාලා ඉතාමත් ගෞරවාන්විතව පූජා කරන්නේ. දවසින් දවස දාන පින්කම අලංකාර කරනවා. ශාලාවල් අලංකාර කරනවා, පාරවල් අලංකාර කරනවා, දාන උපකරණ වැඩි කරනවා. මේ විදිහට දැන් හතරවෙනි දවසට දානි දුන්නා. රජතුමා ඇවිල්ලා කල්පනා කරනවා අද දවසේත් මේ මිනිස්සු මායිකමවා දාන දුන්නා. ඒ නිසා මේගොල්ලට පරදින්න මට බැහැ. මම ඒ නිසා හෙට දානයක් දෙනවා මීට වඩා හොඳට කියලා කල්පනා කරලා නැවත බුදුරජාන් වහන්සේ වෙත ගිහිල්ලා ආරාධනා කළා. ස්වාමීනි හෙට දිනේ රජමාලිගාවේ මා දානේ සූදානම් කරනවා අප කෙරෙහි අනුකම්පාවෙන් හෙට රජමාලිගාවට වැඩමවන්න කියලා. බුදුරජාන් වහන්සේ ප්‍රමුඛ රහතුන් වහන්සේලා පස්වැනි දිනේට රජමාලිගාවට වැඩම කළා. රජතුමා ගම්වාසීන් පරදවා දානේ සූදානම් කළා. තමන්ගේ රාජ්‍ය බලය යොදවලා ඉතා ඉහලින් මේ දාන දුන්නා. ඒ විසි ගහලා යුද බෙර වයමින් ඉතාම ලස්සනට දානි සූදානම් කළ මහා ගෞරවයෙන් දානි දුන්නා ගම් වාසීන් පරදන විදිහට. ගම්මැසියෝත් මේ දිනේ දාන්නට ඇවිල්ලා බොහොම සතුටු වුණා. එයා කල්පනා කළා රජතුමා අද ලොකු දානයක් දුන්නා. අපි මීට වඩා හොඳට හෙට දාන දෙන්නට ඕන. 6 වෙනි දවසේ. හිත ඊටාම ඉහලින් කරන්න පුළුවන් උප්පරිම ශක්තියෙන් යොදලා හෙට දාන දෙනවා කියලා සූදානම් වෙලා දැන් දවස් 3ක් තිස්සේ සූදානම් කරගත් දේවල් තියෙනවා. ඒ සියලුම හැකියාවන් යොදලා 6 වෙනි දවසේ ගම්වාසී ජනතාව දාන පින්කම ඉතාමත් ශ්‍රේෂ්ඨ විදියට සිද්ධ කරා. පුළුවන් තරම් ඒ සඳහා ශබ්ද පූජාවන් යොදාගෙන අලංකාර කරලා ගම් වාසීන් නගර වාසීන් එකතු වෙලා කලින් දවසට වඩා වැඩි පිරිසක් සහභාගී වෙලා දාන ශාලාවල් ඉතාම ලස්සන සරසලා මේ අය මේ පින්කම කළා. වියන් බැදලා, වටතිර ඇදලා, පාවඩ දාලා, තොරම් බැඳලා වැඩම කරන මාර්ගය පිසිදු කළා. ඒ කරන්න තියෙන සියලුම සැරසිලි ඉතාමත් ලස්සනට කරලා මේ දාණයට අහවල් දෙ නැtei කියන බැරි විදියට ආහාර පාන කැවිලි පළතුරු ආදී ඒ යුගයේ තීච්ච සෑම සියලු දෙයක්ම මේ දාන සඳහා යොදාගත්තා අසවල් දේ මේ දාණයට නැහැයි කියන්න බෑ. ඒ දානි සඳහා කැපසරපු සියලුම දේවල් සිය ගණනක් සූදානම් කරලා ඉතාමත් ප්‍රණීත විදිහට දානේ පූජා කළා. හයවෙනි දවසේ ගම්වාසීන් තුන්වෙනි වරට දෙන දානේ බලන්න රජතුමා පැමුණා. රජතුමා පැමුණාම ගම්වාසී ජනතාව ඉතාමත් ඉහලින් මේ දානේ සූදානම් කරලා තියෙනවා. සැරසිලි කරලා තියෙනවා. දාන වස්තු ඉතාමත් හොඳට සකස් කරලා තියෙනවා. ප්‍රණීත විදිහට සකස් කරලා තියෙනවා. රජතුමා කල්පනා කරනවා දැන් හෙට මට දානයක් දෙන්න පුළුවන් කමක් නැහැ. ගම් වාසීන් සියලු දෙනා එකතු වෙලා සෙන්පතිවරු එකතු වෙලා සිටුවරු එකතු වෙලා මේ ආයේ මේ මහා දාන පින්කමක් කරන්නේ. මේ හා සමාන දානයක් නම් මට හෙට දවසේ දෙන්න පුළුවන් කමක් නැහැ. මම දාණයෙන් පරාජයටපත් වෙනවා කියලා රජතුමා බොහොම කනගාටුවෙන් තමයි එදා දානේ දෙන ස්ථානේ පිටත් වගේ. රජතුමා කල්පනා කළේ මීට වඩා ඉහළින් දානයක් දෙන්න මට පුළුවන් කමක් නැහැ. මේ තරම් ලස්සනට මම කොහොමද දෙන්නේ? එම කල්පනා කරමින් රජුරෝ ගිහිල්ලා මේ ගැන සිතසිතා තමන්ගේ සිරියාංග බඩාවට නිදාගන්න ස්ථානට ගිහිල්ලා දැඳේ වැතිලා කල්පනා කරගෙන බොහොම දුකසේ කල්පනා කරනවා. මේ දුකසේ කල්පනා කරනකොට මෙතනට එතුමාගේ බිසව මල්ලිකා දේවිය පැමුණා. මල්ලිකා දේවිය ඇවිල්ලා විමසුවා අර එතුමනි ඔබතුමා බොහොම කනගාටුවෙන් ඉන්නේ ඇයි? බොහොම කනගාටුවෙන් කල්පනා කරමින් ඉන්නේ මොකද කියලා. ඒ අවස්ථාවේ එතුමා කියනවා මල්ලිකාවෙනි මම දැන් දවස් 3ක් රජමාලිගාවේ දන් දුන්නා. ගම්වාසීන් නගරවාසීන් මගේ දාන දවස් 3ේම දුන්න විදියට වඩා ඉහළින් දාන දුන්නා. ඒ ආය දුන්නු දාන වගේ දානයක් දැන් නම් මට දෙන්න පුළුවන් කමක් නැහැ. සාමා මේ දාන දීමේදී පරාජයටපත් වුන නිසා ඒ ගැන කනගාටුවෙන් මම ඉන්නේ කියලා. ඒතොර මල්ලිකා බිසව කියනවා ස්වාමීනි එහෙම හිතන්න එපා. රජ කෙනෙක් කොහෙද පරදින්නේ? රජවරු කවද්ද ගම්වැසියන්ට නගරවාසීන්ට පරාජුනේ? එහෙම මීට කලින් අහලවත් තියනවද? සහ ඔබතුමා මට අවසර දෙනවා මම මේ දානේ සූදානම් කරන්නම් කියලා රජතුමාට කිව්වා ඔබතුමා කනගාටු වෙන්න එපා මම ගම්වැසියන් පරදවන ආකාරයේ මේ දාණය සූදානම් කරන්නම් ඒසනා මට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න රජතුමා මල්ලිකාබිසට අවශ්‍ය පහසුකම් සැලසුවා මල්ලිකාබිසෝගේ උපදේශ පරිදි ඉතාම ලස්සන දාන පින්කමක් සූදානම් කළා. සාමාන්‍ය ගම්වැසියන්ට කරන්න බැරි විදිහට මේ දානෙට කටයුතු සැලසුවා. බුදුරජාන් වහන්සේටත් රහතුන් වහන්සේලාටත් කුඩාල්ලන්න ඇත්සේනාව යදුවා. ඒතර 500කට වැඩි ඇත්සේනාවක් මේ සඳහා යොදා ගන්න සිද්ධ වුණා. දානශාලාව සෝදානම් කළා දානශාලාවේ බුදුරජාන් වහන්සේටත් රහතුන් වහන්සේ ආසන සකස් කළා. ඒ ආසන සකස් කරන් යොදාගත්තේ සල් ගස් වලින් ගතලි සල්ලියෙන් සකස් කළ ආසන සකස් කළා වැඩ සිටින්න සූදානම් කළා. ඒ වගේම රහතුන් වහන්සේලා වැඩ ඉන්න තැන රජබිසෝවරු යදවලා රජුරුවන්ගේ මාලිගාවේ ඉන්නවා 500 ගණක් විසෝවරු ඒ අය යොදවලා ඒ විසෝවරුන් ලවා දෙපැත්තේ විසෝවරු ඉන්නවා ඒ ආය සෙමරවාල දරගෙන බුදුරජාන් වහන්සේ රහතුන් වහන්සේ පවන් සරනවා. ත්‍රේ විදියට වික්ෂුන් වහන්සේලා අතර මේ කාන්තාව රජකෙදර ශාස්ත්‍රීය කාන්තාව ඉඳගෙන පවන් සරණ සූදානම් කළා. ඊළාට ඒ අතර තව රජකෙද කාන්තාව යදවලා සුවඳ අඹරනවා. සුවඳ වික්ෂුන් වහන්සේලා දෙනමක් අතරේ ඒ සුවඳාඹරණ ගල් තියලා සුවඳාඹරණ යදුවා. ඒතර මුළු ප්‍රදේශයම සුවඳවත් වෙනවා. එවාගෙම වික්ෂූන් වහන්සේලාට කුඩා අල්ලන්න සුදු කුඩා අල්ලන්න ඇතුන් යදුවා. ඇත්තු මෙහල්ලා ඒ ඇතාගේ හොඬ වැලේ කුඩේ තියාගෙන ඇතා කුඩේ අල්ලන් ඉන්නවා. මේ විදිහට ඇත්තු 500ක් යදුවා. ඒතර විස්සව කිව්වා ස්වාමීනි මේ විදිහට සුදු කුඩ යොදලා කුඩ අල්ලන්න ඇතුන් යොදනවා. කාන්තාවන් සුවඳ අඹරන්න යොදනවා. සෙමර වල්ගොයින් පාන් සලන්න කාන්තාව යොදනවා. එවාගේම ඉදිරිපස මානෙල් මල් ගහලා ඒ මානෙල් මල් වලින් සුවඳ විහිදවන විදිහට ඒ අඹරණ සුවඳ කුඩු ගිහිල්ලා සකස් කරපු ස්ථාන වල යොදනවා මේ සුවඳ කුඩු අරගෙන මාවෙල් මල් වලින් සොලවනවා එතකොට ඒ සුවඳ විහිදෙනවා මේ විදිහට සාමාන්‍ය ගම්වැසියන්ට කරන්න බැරි විදිහට මේ දානි සූදානම් කළා එතකොට ගම්වැසියන්ට නගරවැසියන්ට මේ වගේ ඇත්තු 500ක් නැහැ ඒ අයට ඇතුන් කීප දෙනෙක් පමණයි ඉන්නේ ඒක කුඩ වුණත් ඒ ප්‍රමාණය නැහැ මේ වගේ රාජ කන්‍යාවන් රාජ ස්ත්‍රීන් රජබිසෝරුන් එයාට යොදන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ වගේ දානයක් කොහොමවත් ගම්වැසියන්ට දෙන්න බෑ කියලා රජතුමාට ප්‍රකාශ කරලා දාණය සූදානම් කළා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කරලා අර විදිහට බුදුරජාන් වහන්සේටත් රාතුන් වහන්සේලාට ඇතුන් විසින් කුඩාල්ලන් ඉන්නවා. එක ඇතෙක් මදි වුණා. මොකද ඇත්තු කීව දෙනෙක් ඒ වෙනකොට ලෙඩ වෙලා සමහරු ඇත්තු මද කිපීම් ආදී තත්ත්වයටපත් වෙලා. මේ අවස්ථාවේ නපුරු ඇත්පැටුවේ තව හිටියා. ඒ යථා පාලන ක්‍රම ආරුයි සාමාන්‍යයෙන් නපුරුයි. ඉතින් ඒ මදි වෙච්ච ඇතාට මේ නපුරු ඇතා තමයි ඉන්නේ. මේ අවස්ථාවේ විසව දන්නවා අඟුලිමාල හාමුදුරන්ට ඕනම සතෙක් බයයි. ඒ නිසා අඟුලිමාල හාමුදුර වැඩ ඉන්න තැනට අර නපුරු ඇත්පැටව යදුවා. අඩු වෙච්ච ඇතාවෙනට ඒ නපුරු ඇත්පටව අරගෙන අඟුලිමාල හාමුදුරුවන්ට කුඩේ අල්ලන්න ඇත්පට වේදුවා. අඟුලිමාල හාමුදුරුව උපතින්ම මහා තේජස් කෙනෙක්. ඒ නිසා අඟුලිමාල හාමුදුරුව ළඟ හිටපු ඇත්පටවා කිසිම සැරගතියක් වෙන්නන්නේ නැතුව කිසිම නපුරු ගපතයක් වෙන්නන්නේ නැතුව අඟුලිමාල හාමුදුරුවන්ගේ ඒ තේජස් බවට අවනත වෙලා බොහෝම සංවරව ඉතාම හොඳින් මේ ඇතා කුඩේ අල්ලගෙන හිටියා. රජගෙදර හැමෝම දාන වෙලාවේ මවිත වෙලා හිටියා බලන්නකෝ අඟුලිමාල හාමුදුරන් ඉන්න අර මහා නපුරු ඇත්පැටියා වෙන තැනක හිටියා නම් බලන්න තිබුණා. දැන් බොහෝම සංවරව අනිත් ඇත්තුන්ටත් වඩා බොහෝම හොඳට කුටි අල්ලන් ඉන්න හැටි බලන්න කියලා. මේ විදිහට ඒ අඩු වෙච්ච තාර නපුරු ඇත්පැටව ආයොදලා ඇතුම් ප්‍රමාණයක් සම්පූර්ණ කරගෙන සුවඳාම්බරණ පිසෝරු තැන් තැන් වල දිගටම ඉන්නවා අනිත් පැතිවලින් සියලුම රාතුන් වහන්සේලාට තවත් රජගෙදර කාන්තාව පවන් සරනවා. තව පිරිසක් ඒ සුවඳ කුඩු අමරලා ගිහිල්ලා ඒ සකස් කරපු ඔරුවල දානවා. එවැනි ඔරු 16ක් සකස් කරලා තිබුණා. ඒවාට දානවා. ඒවායින් සුවඳ කුඩු අරගෙන නැවත මායල් මල් වල තවරලා ඒවා සොලවනවා. එතකොට මුළු ප්‍රදේශයේම සුවඳ පිහිදෙනවා. මේ විදිහට සාමාන්‍ය ජනතාවට කරන්න බැරි විදිහට සැරසිලි කරලා සාමාන්‍ය ජනතාවට කොහොමවත් කරගන්න බැරි විදිහට මේ දාණය සකස් කළා. ඊටාම් ප්‍රණීත විදිහට දෙන්න පුළුවන් සෑම දෙයක්ම සූදානම් කරලා දාන වස්තුව සූදානම් කරලා බුදුරජාණන් වහන්සේටත් රහතුන් වහන්සේටත් පූජා කළා. මේ සඳහා කෝටි 14ක් වැය වුණා කියලා බණ පොතේ සඳහන් වෙනවා. ඉතින් කෝටි 14ක් පමණ වැය කරලා මේ දාන පින්කම සිද්ධ කළා. ඉතින් මේ විදිහේ දානයක් දෙන්නේ බුද්ධ කාලයක එක අවස්ථාවක පමණයි. ඒට කියනවා අසුස මහා දානය කියලා. ඉතින් මේ හත්වෙනි දවස හත්වෙනි දාන පින්කම රජුරුවන්ගේ අවසරය ඇතිව මල්ලිකා බිසව ප්‍රමුඛ කාන්තාවන්ගේ දායකත්වයෙන් ප්‍රධානත්වයෙන් සිද්ධ වුණේ. සියලුම බුද්ධ කාලවලදී මේ විදිහේ දාන පින්කමක් සිද්ධ කිරීමක් චාරිත්‍රයක් වශයෙන් සිද්ධ වෙන බව ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙන්නේ. ඉතින් මේ විදිහට එදා ඒ දාන පින්කම සිද්ධ කළ අවසානයේ සිරිත් පරිදි මුක්තානුමෝදනාවක් කරනවා. මේ මහා දාන පින්කම අවසානයේදී බුදුරජාන් වහන්සේ එක ගාථාවක් පමණයි දේශනා කළේ. දානයක් දුන්නා වෙනදා දීර්ඝ අනුශාසනා කරන අවස්ථා තියෙනවා. නමුත් මේ තරම් මහා වියදමක් කරලා සූදානම් කළ දානේදී එක ගාථාවක් පමණක් දේශනා කළා ආශිර්වාද කරලා බුදුරජාන් වහන්සේ ප්‍රමුඛ රහතුන් වහන්සේලා දෙවුරම් විහාර වැඩම කළා. මෙන්න රජතුමාට ටිකක් නැවත කනගාටුවක් ඇති වුණා. මෙච්චර ලස්සනට දානයක් දීලා මේ තරම් විශාල වියදමක් කළ දානයක් දීලා බුදුරජාන් වහන්සේ අද ධර්මයේ දේශනා කළේ නැහැ. එක ගාතාවක් මමයි දේශනා කළේ. මොකක් හෝ අපෙන් අඩුපාඩුවක් සිද්ධ වුණාද අකපැය දෙයක් සිද්ධ වුණාද මේ ගැන හිතේ සැකයක් ඇති වුණා. නිසා ඒ ගැන කනගාටුවුත් ඇති වුණා. රජුරෝ මේ ගැන කල්පනා කරලා හැන්දෑ යාමේ බුදුරජාන් වහන්සේ හමුවට ගියා. ගිහිල්ලා බුදුරජාන් වහන්සේට වැඳලා විමසුවා ස්වාමීනි අද සිද්ධ කළ දාන පින්කමේ මොකක් හරි අඩුවක් සිද්ධ වුණාද? අකපදයක් සිද්ධ වුණාද? මහරජ එසේ අහන්නේ මොකද කියලා. ස්වාමීනි වෙනදා සාමාන්‍ය දානයක් දුන්නත් ඔබ වහන්සේ හෝ රාතුන් වහන්සේලා හෝ ධර්මයේ දේශනා කරනවා. මේ තරම් විශාල දානයක් දුන්න අවස්ථාවේදී එක ගාතාවක් පමණයි දේශනා කළේ. එimhe එක ගාතාවක් පමණක් දේශනා කළා ආපසු විහාර වැඩම කළේ අපෙන් සිද්ධ වෙච්ච මොන විදි අඩුපාඩුවක් නිසාද? මහරජ ඔබෙන් කිසිම අඩුපාඩුවක් සිද්ධ වුණේ නැහැ. දාන පින්කම් ඉතා හොඳින් සිද්ධ වුණා. මේ විදිහේ දාන පින්කම් බුද්ධ කාලයකදී එකක් පමණයි සිද්ධ වන්නේ. නැවත කවදාවත් මේ බුද්ධ ශාසනයේ මෙවැනි දානයක් දෙන අවස්ථාවක් උදා වෙන්නේ නැහැ. මේ විදිහේ දානය මේ අසදුස මහා දාණය ඉතාමත් හොඳින් සිද්ධ වුණා. ඔබට මේ කිසිම ආනිසංස අඩුවකුත් නැහැ. දානයේ අඩුවකුත් නැහැ. ඒ සියලු කටයුතු ඉතා හොඳින් සිද්ධ වුණා කියලා. එසේනම් ස්වාමීනි ඇයි මේ අවස්ථාවේ එක ගාතාවක් පමණක් දේශනා කළ බුහාස වැඩම කළේ. වෙනදා මීට වඩා වැඩි ප්‍රමාණයක් ධර්ම දේශනා කරනවා නේද? ඒ අවස්ථාවේ බුදුහාඳුර ප්‍රකාශ කරනවා මහා රජය එතනදී මම ධර්මයේ දේශනා කළා නම් එහි හිටිය කාල ඇමතිය ඇතුළු පිරිසකට මහා තාණයක් සිද්ධ වෙනවා. මේ දාන පින්කා පිළිබඳ ඔබේ ඇමති මල්ලේ ඉන්න කාල ඇමතිතුමා බොම කනගාටුවෙන් හිටියේ මේ ධර්මයේ දේශනාකම් ඔහු ඒ බණහලා ඔහුගේ හිස පැලෙනවා නැත්නම් ඔහු පිස්සෙක් බවට පත් වෙන්න පුළුවන්. ඔහු මෙහි මහත් පීඩාවට පත් වෙනවා. ඒ නිසා මේ දාන පින්කමට අකමැත්තෙන් හිරු පිරිසක් ඉන්නවා. ඒ අයට හානියක් සිදු වෙනවා. ඒ වගේම මේ දානෙ බොහොම සතුටු වෙච්ච පින් අනුමෝදන් වෙච්ච අය ඉන්නවා. ඒ අය සෝවාන් ඵලයටපත් වෙනවා. ඉතින් අර පිරිසකට හානියක් සිද්ධ වෙන නිසා ඒ කාලේ ඇමතිය ඇතුළු මේ දාන පින්කම ගැන කනගාටු වෙච්ච අයට මහත් හානියක් සිද්ධ වෙන හොඳින් ධර්මයේ දේශනා කළා නම් ඒ බණ අහලා තවත් ඒ අය කනගාටුපත් වෙලා මහත් විපතටපත් වෙනවා. ඒ නිසා ධර්මයේ දේශනා නොකළ බව බුදුහාමුදුරුවෝ එතෙන්දී රජතුමාට පැහැදිලි කළා. ඉතින් රජතුමා මේ ගැන දැනගෙන ආපහු රජමාල් කියලා හොයලා බැලුවා. කාලැමතිගෙන් අහලා බැලුවා කාල ඇමති ඔබ මේ විදිහට හිතුවද මේ දාන පින්කම අවස්ථාවේදී මේ තරම් මුදලක් වැය කළා මොකද්ද මේ සිද්ධ කරන විනාශය කියලා කල්පනා කළාද? ඔව් මම හිතුවා. ඇයි ඔබ හිතුවේ එහෙම? ස්වාමීනි මේ මහා දානයක් දීලා කෝටි 14ක් විතර වියදම් කළා මේ වගේ විශාල වියදමක් කළා මොනවට දන් දෙනවද? මේ භික්ෂුන් වහන්සේලා මේක වන්දලා ගිහිල්ලා ඔහේ විවේකයෙන් ගත කරාවි නැත්නම් නිදිය ගනීවි. එයින් සිද්ධවන යහපත කුමක්ද? ඒ නිසා මේ වගේ දානයකට මේ තරම් විශාල වියදමක් කරලා මේ දාණය දෙන එක මහා අපරාධයක් නේද කියලා මම කල්පනා කළා කියලා. ඒ අවස්ථාවේ එතුමායින් කනගාටුවටපත් වෙලා ඔබ වැනි කෙනෙක් මගේ රාජ්‍ය තුල ඉඳීම සුසු නෑ කියලා මේ කාල අමාත්‍යවරයාව රටින් පිටුවහල් කළා ඔබ මගේ රටේවත් ඉන්න එපා කියලා මේ කාලැමතිව රටින් පිටුහාල් කරලා දැම්මා. ඉතින් මෙතනදී බොහෝම සතුටටපත් වෙච්ච ඇමතිවරයෙක් හිටියා දුන්න කියලා. මේ දුන්න ඇමති ඇතුළු පිරිවර බොහොම හතුරු වුණා. අනේ මේ වාගේ දානයක් අපට නම් දෙන්න පුළුවන් කමක් නැහැ. රජ කෙනෙකුට පමණයි මෙවැනි දානයක් දෙන්න පුළුවන්. සා මොනතරම් වටින දානයක්ද? අනේ සාදු සාදු ඉතාම හොඳ ලස්සන දානයක් අපේ ජීවිතය දැක්කා. මේ තරම් ලස්සන පින්කමක් අපි මීට කලින් කවදාකවත් දැකලා නැහැ කියලා බොහොම සතුටටපත් වුණා. ඉතින් ඒ සතුටටපත් වෙච්ච ඇමතිවරයාත් ගෙන්නලා බුදුහාම රජතුමා විමසුවා ඔබ මේ දාන ගැන මොකද හිතන්නේ කියලා. එතුමා කවණේ කොච්චර හොඳ ඔබතුමාගේ දානි අපිත් නම් කවදාවත් මේ විදිහට කරන්න පුළුවන් කමක් නැහැ. ඔබතුමා රජ කෙනෙක් නිසා මේ කාටයු සිද්ධ කළා. අනේ හරිය වටින පින්කමක් සිද්ධ කළේ කියලා අපි සතුටු වුණා කියලා. ඒ අවස්ථාවේදී කාලඅමති ඉවත් කරපු රජතුමා කාලමාත්‍යවරයාගේ බලතල මේ දුන්න කියන අමතිවරයාට බාදීලා දුන්නා මාත්‍යතුමා උසස් තනතුරටපත් කළ ඔහුට තෑගි භෝග දුන්නා. දාන පින්කම් පිළිස හතුරු වෙච්ච අයටත් විවිධ සම්පත් පහළ වුණා. ඉතින් මේ සිද්ධිය තුලින් පෙන්눔 කරන්න පින්වතුනි දානයක් දෙන අවස්ථාවේදී මේ දෙආකාරයෙන් හිතන ආයත ලැබෙන විපාක පිළිබඳවයි ආනිසංස පිළිබඳවයි දැන් කාලාමාත්‍යවරයා දුක්ුණේ තමන්ගේ මුදල් වියදම් කළා නෙමෙයි රජතුමා වියදම් කළ රජයට අයිති රජතුමාට අයිති දේවල්. නමුත් කාලැමැති පැත්තකින් නම් කල්පනා කළා අනේ මේ මොන අපරාධයක්ද මේ විසා මේ තරම් විශාල වීදමක් කළා මොකටද දන් දෙනවද? මේවා වලදා ගිහිලා මේ අයගෙන් සිද්ධ වෙන සේවය මොකද්ද? මොනම සේවයක්වත් කෙරෙන්නේ නැහැ නේද? ඇයි මේ අපරාධයක් සිද්ධ වුණේ කියලා ඔහු කනගාටුපත් වුණා. තේ දාණය පිළිබඳව ඇතිවෙච්ච අකමැත්ත නිසාමට මෙලෝ වශයෙන්මත් තමන් හිටපු ඇමති පදවිය නැති වෙලා ගියා. හිටපු උසස් තත්වයන් නැති වෙලා ගියා. ඒ නිසා මොහුට නොඑක් දුක් පීඩාවන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඈතරටකට යන්න සිද්ධ වුණා. දාන පින්කම අවස්ථාවේ පින අනුමෝදන් වෙච්ච සතුරු වෙච්ච දුන්න කියන මාත්‍යවරයාට උසස් වීමක් ලැබුණා සම්පත් පහළ වුණා රජතුමාගේ විවිධ ත්‍යාගි භෝග ලැබුණා මෙතනවට පෙන්눔 කරන්නේ පින්කමක් කරන අවස්ථාවේ සමහර කෙනෙක් ඒ පින්කම් දිහා බලලා පින්කම දෝෂ දර්ශනේ ලක් කරනවා පින්කම් වලට අපහාස කරනවා පිනට දහමට බාධා කරනවා තව කෙනෙක් දැකලා සතුරු වෙනවා සතුරු වෙන ආයත ලැබෙන ආනිසංශයත් දුක් වෙන ආයත පශ්චාත්තාපයටපත් වෙන ආයත සිද්ධ වෙන හානිය තමයි මේ කතා වස්තුවෙන් අපට පැහැදිලි වෙන්නේ ඉතින් අද කාලේ වුණත් පසු කාලේ වුණත් කොයි කාලෙත් මේ විදිහේ දේවල් සිද්ධ වෙනවා. ලස්සනට පින්කම් කරනකොට යම් කෙනෙක් ඒවා ගැන සතුටු වෙනවා නම් සතුටු වෙන අයට මිලෝ වාසයෙන්ම උසස් ප්‍රතිඵල ලැබෙනවා. පින් අනුමෝදන් වෙන්න පුළුවන්. දාන පින්කමක් සිද්ධ කරන අවස්ථාවේවා වෙනත් පින්කමක් කරන අවස්ථාවේවා කුමන හෝ යහපත් ක්‍රියාවක් කරන විට ඒක පින්කමක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. කර අවසානයේ සිදු කරන්න ඉස්සෙල්ලත් පස්සෙත් කියන මේ අවස්ථා තුනේම සතුටු වෙන්න පුළුවන් දෙයට තමයි පින්කම් කියලා කියන්නේ. පින්කමක් කරන අවස්ථාවේ පින්කම දිහා බලලා සතුටු වෙන්න පුළුවන් නම් ඒ පින්කම පිළිබඳව සතුටු වෙන අය පින් අනුමෝදන් වෙන අය බවට පත් වෙනවා. අනුමෝදනාවය කියන වචනේ තේරුම සතුටු වෙනවා කියයි. අනුව සතුරු වෙනවා. පින්කම් කරනකොට ඒ සිදු කරන පින්කම දිහා බලලා ඒ අනු සතුරු වෙනවා. මෝදති සතුට ප්‍රීතිය. අනුමෝදේ අනුව සතුට ප්‍රීතිය. ඒතොර ඒ විදිහට සතුරු වෙන ආයත ප්‍රීති වෙන ආයත තමන් වෙන දෙයක් එයට යෙදුවේ නැතත් මුදලක් පරිත්‍යාග කරේ නැතත් ද්‍රව්‍ය පරිත්‍යාග කරේ නැතත් හිතින් සම්බන්ධ වුණා නම් හිතින් සතුරු වුණා නම් යම් කිසි කෙනෙක් කරන යහපත් ක්‍රියාවකදී සතුරු වෙන්න පුළුවන් සියලු දෙනාටම පින් අනුමෝදන් වීම හැකියාව තියෙනවා. පව වුණත් එහෙමයි. කවුරු හරි පව කරනකොට වැරදි කරනකොට කාට හරි හිංසාවක්, පීඩාවක්, විපත්යක් කරන වෙලාවේ අනේ ඔය විපත හොඳයි, ඔය කරපු දේ හොඳයි කියලා සතුටුනොත් මොකද වෙන්නේ? එය පව් අනුමෝදනාවක් බවට පත් වෙනවා. මේ සමහර අය දන්නේ නැහැ සමාජයේ පව් අනුමෝදන් වෙන්න පුළුවන් කියන එක. කවුද පව් අනුමෝදන් වෙන්නේ කියලා අහනවා. අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. පින්කමක් දැක්කාම හොඳ වැඩක් දැක්කාම සතුට වෙනවා තමන්ට පින් ලැබෙනවා වගේම පාප කර්මයක් කරන අවස්ථාවේ සතුට වෙන අයට පාපය තමන් නොදැනුවත්වම අනුමෝදන් වෙන සිද්ධ වෙනවා. අනේ මම කිසිම වරදක් කරන්නේ නැහැ, පවක් කරන්නේ නැහැ. අපිට ඒ නිසා පින්කමුත් ඕනේ නැහැ කියලා ආයත් ඉන්නවා. එහෙම කියන අයත් අනුන් කරන වැරදි වල දැකලා පාපක්‍රියා දැකලා අපරාධක සන්තෝෂ වෙලා පෞකාරයෝ බවට පත් වෙනවා. සංසාරේ ඒ පාප කර්ම අනුමෝදන් වීමම අපල බවටපත් වෙලා සසර දුක් විඳින සිද්ධ වෙනවා. යම් කෙනෙක් පින්කම් කරන අවස්ථා අසතුරු වීම පිනට බාධා පින මහා පාපයක්. දැන් පිනට අකමැති වුණ තමන්ගෙන් වියදම් වුණෙත් නෑ. නමුත් රජතුමා කරන පින්කම දිහා බලලා ඊර්ෂ්‍යාසිත පහල කරගත්ත ඒ කියන්නේ අකමැත්ත පහල කරගත්ත කාල නැමැති ඇමතිවරයාට මේ ජීවිත කාලයේදීම ditth ධම්ම වේදනේ වශයෙන් තමන් කළ පාපේ හානිය සිද්ධ වුණා. ඒ පාපය විපාක වශයෙන් ඔහුට තමන්ගේ পদවිය නැති වුණා, තමන්ගේ ගමේරට ඉන්නේ නැති වුණා, රටින් පිටුවාල් වෙන සිද්ධ වුණා. ඒවා පින්කම් වලට අකමැති වුණා යම් කෙනෙක් ඒ පින්කම් පිළිබඳ අප්‍රසාදයටපත් වන අයට කිසිම පිනක් අයිති වෙන්නේ අනුමෝදන් වෙන්න පුළුවන් කමක් නැහැ. සාමාන්‍ය තමන් නොකලත් කෙනෙක් කරන හොඳ දෙයට සතුටු වීම අනාගත යහපතට හේතු වෙන ආකාරය අනුන් කරන යහපත් දේ දැකලා ඒවා හොඳ නැත ත්‍යා විවේචනය කරන ඒවාට අපහාස කරන ඒවාට අකමැත්ත පළ කරන අයට කිසිම යහපතක් සිද්ධ වෙන්නේ නැහැ අයහපතක් සිද්ධ වන ආකාරයත් මේ අසදිස දාන පින්කම තුලින් අපට පැහැදිලි වෙනවා නිසා ඒ විදිහේ පව්කම් කරන අයට මෙලෝ වාසයෙන් සුගතියක් ලැබෙන්නේ නැහැ සසර සුගතිගාමෙන් ලැබෙන්නේ නැහැ පින්කම් කරන කරන පින්කම් දැකලා සතුටු වෙන අයට සසරදී සුගත සම්පත් ලැබෙනවා. ඒ ඒ වගේ අවස්ථා අපේ බණ පොත්වල කොච්චරවත් තිබෙනවා. ඊටාම අසරණ හිඟන මිනිස්සේ දාන පින්කමක් අවස්ථාවේ සතුටින් නිසා දින කීපයක් තුළ ඒ අසරණ තත්ත්වයෙන් මිදලා සිටුවරේ බවටපත් වුණා කියන කතාවලුත් අපේ බණ පොතේ තියෙනවා. ඒ නිසා පින් අනුමෝදන් වීම කවුරු හරි හොඳ දෙයක් කරනවා නම් අපේ අකමැති කෙනෙක් අපේ තරහකාරයෙක් හෝ ඒවා කරන්න හොඳ වැඩක් නම් ඒ හොඳ දේ හොඳයි කියලා සතුටු වෙන්න පුළුවන් නම් පින්වත්නි ඒක තමයි වටින්නේ ඒ තුලින් අපට පුළුවනි අපේ ජීවිතය මෙලෝ වශයෙන් යහපත් කරන්න පරලෝ වශයෙන් යහපත් කරන්න සසර ගණම සැපවත් කරගන්න සසර සුගතිගාමී වෙන්න නිසා යම් කිසි මසුරු පුද්ගලයෙක් අනුන් දෙන දෙයට අකමැති වෙනවා බාධා කරනවා ඉගෙන අසතුරු වෙනවා යහපත් හිතක් ඇති සත්පුරුෂයා අනුන් කරන යහපත් ක්‍රියා දැකලා සතුරු වෙලා අනුමෝදන් වෙලා මෙලෝ වාසයෙන් උත් පල්ලෝ වාසයෙන් සුගතිගාම වෙනවා කියන කාරණය අප මෙහිදී තේරුම් ගන්න ඕන. නිසා අර ලෝසක හාමුදුරුවන්ට උනේත් ඒකමයි අපේ බුද්ධ ශාසනයේ සීවලී හාමුදුරුව අනිත් පැත්තට වඩා හුඟා දම්පින්කම් කරන නිසාද සීවලී හාමුදුරුවන්ට සරියුත් මුගලන් දෙනමටවත් නැති සැලකී ලැබෙනවා සමාජේ. මුත් ලෝසක් කියන හාමුදුරුවන්ට වෙනත් රහතුන් වහන්සේගේ නම ලැබිච්ච දාණය වළක්වපු නිසා දායක මහත්තයා පන්සලේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේට දෙන්න කියලා පරිත්‍යාග දාන පාත්‍රයේ ඒ හාමුදුරන්ට ගිහින් දෙන්නේ නැතුව අතරමඟදී විසි කරලා ගියා ඒ ගිනිගොඩකට දාලා ගියා ඒ රහතුන් වහන්සේ ලැබෙන දේ දාණය බලාකොමනි පව නිසා ආත්ම සිය දහස් ගාණක් අපායේ හිටියා, പ്രേත ලෝකෙ හිටියා, යක්ෂාත් මොලේ හිටියා, බලුආත් මොලේ හිටියා. ඒ ඒ අවස්ථාවේ මහා දුක් විඳලා රහත් වෙන්න පින් තිබුණා වෙනත් පින්කම් කරලා සංසාරෙදී. නමුත් රහත් වෙන්න පින දිවිලාත් කවදාකවත් කුසපි වෙන්න දාණය ලැබුණේ නැහැ. ලෝසක කියන රහතුන් වහන්සේට. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන අනුන්ට ලැබෙන දේ වළක්වන එකත් අනුන් කරන පින්කම් වලදී අසතුරු වෙන එකත් අපි කරන මහා මෝඩකමක් කවුරු හෝ වේවා හොඳ වැඩක් කරනවා නම් යහපත් වැඩක් කරනවා නම් ඒ අවස්ථාවේ සතුරු වෙනකොට අපිත් ඒ පිනේ කුලස්කාරයෙන් බවට පත් වෙනවා. පන්සලක වේවා, ගෙදරක වේවා, කොතනක වේවා සිදු කරන ඕනම යහපත් ක්‍රියාවකදී අපිට සම්බන්ධ වෙන්න පුළුවන් නම් සාදු කියා, හොඳයි කියා සතුරු වෙන්න පුළුවන් නම් ඒ තුලින් අපට යහපතක්ම සිද්ධ වෙන බව ප්‍රකාශ කරමින් දැනට කාල වේලාව ගත වෙමින් පවතින නිසා මෙතනින් මා දේශනා කරමින් අසුදීස දාන පින්කා පිළිබඳ කතාව අවසන් කරමින් අප හැම දිනාටම අපේ අනාගතය යහපත් කරගන්නට සුවසේ ගත කරන්නට මේ ධර්මදේශනාව හේතු වේවා මේ තුලින් අපේ මෙලෝ පරලෝ ජීවිත සපවත් කර ගැනීමට මේ ධර්මදේශනාව ධර්ම ශ්‍රවණය හේතු වේවා අපේ ධර්මානුකූල ජීවිතය වඩ වඩා සාර්ථකව ගත කරන්නට මේ උතුම් වූ ධර්මදේශනාව ධර්මයේ ශ්‍රවණය කිරීම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එම ධර්මානුශාසනාව පැවැත්වුවේ කම්මඨානාචාර්ය ශාස්ත්‍රවේදී පූජ්‍යපාද පරගස්තොට සුධම්ම නායක ස්වාමීන් වහන්සේ යහපත් ජන සමාජයක් උදෙසා